ඉතින් දේශනාව එකම පිටසක් වශයෙන් ආහන කියන එකක් නිසා ඒක චාරිත්‍රානුකූලව මෙතෙක් කල් කරගෙන ආපු විදිහට දේශනා මාලාවක් විදිහට පාත්තන්නයි කල්පනා කරන්නේ. ඉතින් මේ දේශනා මාලාව සඳහා පොදු මාතෘකා වශයෙන් සංයුත් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත් නිකායේ ඛණ්ඩ සංයුත්තේ සඳහන් වෙලා තියෙන උපේ වර්ගයේ තියෙන මේ සත්තඨාන කියන වටිනා සූත්‍රයක් තමයි මම මේ ඉදිරිපත් කරලද වාග්මාලාවේ pāli වාග්මාලාවේ උතුස කරන්න යෙදුනේ. මේකේ සූත්‍රයේ මුල් පද ටික අනුවයි මේ සත්තඨාන කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. සත්තඨාන කුසල උපික්ක වේබිකු ත්‍රිවිධූප පරික්ඛේ හිමස්මින් ධම්ම විනයේ කේවලි උචිතවා උත්තම පුරිසෝත් කිය සර්වචනාංශේ බොහොම තෙද ගන්නවන සුළු වාක්‍යකුණුයි මේ සූත්‍රේ පටන් අරගන්න. සංයුත්තනිකායනෝ බලනකොට සෑහෙන ටික සූත්‍රයක් මෙදී අපි ඉදිරිපත් කරගත්තේ. ඉතින් ඒකදී මේ සාමාන්‍ය හඳුන්වා දෙන අවස්ථාවේ නැත්නම් මතක් කරලා දෙන අවස්ථාව වශයෙන් කියන්න පුළුවන් මෙතන මේ සරුවච්චන් වහන්සේ අපට පෙන්ලා දෙන්න හදන්නේ නැත්නම් හුවා දක්වන්න දන්න ඉස්මතු කළ දක්වන්න හදන්නේ අපි මේ දන්න සාමාන්‍ය වචනෙන් කියන මේ පංචස්කන්ධය බැලිය යුතු පැතිකඩ හතක්. එන්නේ සත්තත්ථාන කියලා කියන්නේ හතක් ස්ථාන පිළිබඳව ත්‍රිවිධ උපපරික්ඛී උපපරීක්ෂාවන් තුන් ආකාර වූ තීක්ෂණ බුද්ධි සහිතව මේ ධර්ම විනී මේ ਸਰුවච්ච සාසන ධර්ම විනී යම් කිසි කෙනෙක් කේවල වූ වසන්නද Brahmacharyaත්තා වූ උත්තම පුරුෂයයි කියන කලපෙනවා මේ විදියට එක එක ස්කන්ධයක් පාසා හත් ආකාරයෙන් හත් පැත්තකින් බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ පංචස්කන්ධ කියන වචනේ පාවිච්චි කරේ කවුරුත් වගේ දන්නා කියන අදහසින් දන්නවා ඇති කියන අදහසින් ඒක විස්තර වෙනවා නම් ඒ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය විඥානස්කන්ධය වශයෙන් උයි වචන වශයෙන් විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඒ පංචස්කන්ධයේම හත් ආකාර බැලීම විස්තර කිරීමටයි මේ සූත්‍රය සූත්‍රයේ දේහය රචනාව ගත වෙලා තියෙන්නේ. ආරම්භක පාඨයයි ඔය සත්අට්ඨාන කුසලෝ භික්ඛවේ කියලා ਸਰවතන්සේ සඳහන් කරන්නේ. ඊට පස්සේ ඒ විස්තර කිරීම සඳහා කතංච භික්ඛවේ සත්අට්ඨාන කුසලෝ හෝති. මහල්ලි කෙසේද මේ දක්වන ලද සත්අට්ඨානයේ පිළිබඳව දක්ෂ වෙන්නේ කුසල ශක්තිය ඇති කරගන්නේ කියලා සර්වජන් වහන්සේ විසින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් මාර්ගයේ දේශනා කරන්න ඕනේ කාරණාවට අවධානය යොමු කරනවා. හතක් වූ ආකාරයෙන් මේ එක එක පංචස්කන්ධ බැලිය යුතුයි කියලා ප්‍රකාශයක් කරලා මොනවද මේ හත කොහොමද මේ හත බලන්නේ කියලා ප්‍රශ්නයක් පතු කරනවා. ඉතින් ඊට පස්සේ මේ අපි සූත්‍රයේ සාරයට නැත්නම් සූත්‍රයේ දේහයට රචනාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා. වැසගැන්මක් ලබා ගන්නවා. ඇතුල් වීමක් ලබා ගන්නවා. එතනදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදා පටිපදං පජානාති රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනම පජානාති රූපස්ස නිස්සරණං පජානාති වශයෙන් මේ රූපස්කන්ධයක් පිළිබඳ නැත්නම් අපි කියන මේ රූප පිළිබඳව බැලිය යුතු පැතිකඩ හත පෙන්නලා දෙනවා. ඉතින් මේකෙදී උක දෙනෙක් 50 ලහුරු ඇත්තෝ චතුරාර්ය සත්‍ය ක්‍රමයට රූපස්ස රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති කියන එක රූපයටම බැඳලා හිුවේ නැතුණට අහලා තියෙන බරක්. අහලා තියෙන කාරණාවක් දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ගය කියලා. එතකොට මේ දුක්ඛ කියන වචනේ වෙනුවට මෙතන රූප කියන වචනේ යෙදෙනවා කියලා හිතාගත්තොත් රූප රූපයාගේ සමුදය රූපයාගේ නිරෝධය සහ රූපයාගේ නිරෝධගාමී ප්‍රතිපදාව නම් වූ මාර්ග සත්‍ය කියලා හතරයි. ඒකට එකතු කරන්න ඕන තමයි මේ සරුවචන් වහන්සේට තියෙන්නේ තවත් තුනක් ඒවට කියනවා ආස්වාද ආදීනව සහ නිස්සරණ කියලා. රූපේ ඇති හොඳ පැත්ත, ලස්සන පැත්ත, සුන්දර පැත්ත. ඒ වගේ රූපේ තියෙන දුක් කියන තුන විපරිණාම අනිත්‍ය දුක්ඛ ස්වභාවය. අවසාන වශයෙන් ඒන් ගැලවීම මේකේ හොඳ නරක දෙක දැනගෙන ආස්වාද ආදීනව දැනගෙන රූපේ නිස්සරණයක් ලබා ගැනීම වින්වීමක් ලබා ගැනීම තමයි හත් වෙනි කාරණේ එතකොට මේ හත් ආකාරයි හත් ආකාර විදියට රූපේ දිහා බලන්න. එතකොට අපි මේ සර්වඥ වචනේ බුද්ධ වචනේ අහලා නැත්නම් අපිට රූපය දුකක් වශයෙන් වැටහෙන්නේ නැහැ. අපිට වැටහෙන්නේ රූප කියලා කියන්නේ බොහොම අලංකාර වටිනා දෙයක් විදියට. ලස්සන දෙයක් විදියටයි අපි ඇත්තටම රූපවන්තයි කියලා කෙනෙකුට කියන්නේ ලස්සන කෙනෙකුට. අරූපී අවරූප විරූප කියන වචන කියන අවලස්සන හොඳ නැති කියන අරූප කියන වචනේම අපි සුභේට ගණ කරන්නේ. නමුත් සරුවච්චන් වහන්සේගේ කියමනේ ඉදිරිපත් කරන හැටියට රූප කියන වචනේ හැදලා තියෙන රුප්පණ කියන වචනේ කියලයි සූත්‍ර පිටකයේ අර්ථකථන දක්වලා තියෙන්නේ. නමුත් අපේ සිංහලේ එහෙම රුප්පණ කියන වචනයක් ඍජු එළු භාෂාවේ හෝ සිංහලේ විශ්ව සිංහලේ නෑ. අටුවාචාර්යන් වහන්සේලා ඒ රූපපති කියන වචනය සඳහන් කරන කුප්පති, ගට්ටි යන්ති, ව්‍යාදති, දෝමනස්ස දෝමනසුපාදායති. රුප්පනවා කියලා කියන්නේ කුප්පනවා කිපෙන ගතියක් තියෙනවා ගැටෙන ගතියක් තියෙනවා ආබාධ කරන ගතියක් තියෙනවා දුම්නස ඇති කරන ගතියක් තියෙනවා කියලයි අටුවාචාර්ය වහන්සේලා පෙන්වන්නේ එතකොට ඒ ධර්මානුකූලව රූපයක් විග්‍රහ කරන්න හැටි රූපයක් කියන එක රූපපති කියන වචනට අර්ථ දෙන හැටි රූපයක් නම් කිපෙන ගතියක් තියෙනවා ගැටෙන ගතියක් තියෙනවා ආබාධ පිණිස පිටින ගතියක් තියෙනවා දුම්නස පිණිස පිටින ගතියක් තියෙනවා ඊට පස්සේ මේ සූත්‍රයත් දැන් අපි ගත්ත සූත්‍රයත් එකම තියෙන මේ කන්ද සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන කජ්ජනීය සූත්‍රයෙන් ගත්තාම ඒකදී සර්වචනාංශය සඳහන් කරනවා මේ විදිහට කිපෙන්නේ ගැටෙන්නේ ආබාධ ඇති කරන්නේ දොම්නස් ඇති කරන්නේ මේ මොකක් එක්කද කියලා. ඒකෙදී ඒ කච්චනීය සූත්‍රයෙන් සාධක ගත්තොත් උෂ්ණයට සීතල අණුව කිපෙන ගතියක් තියෙනවා රූපේ. ඒ වගේම ඩාන්සමකස වාතාතප සිරින්සප සම්පස්සානං කියන විදිහට ලේ විත බොන ලේ විද බොන සත්තු දැහ ලේ බොන සත්තු උණු අවුව තාප කුලඟ මැසි මදුරුවන්ගේ කරදරයටපත් වෙන දෙයට තමයි රූපය කියලා කියන්නේ. දාන සමාකස වාත ආතප සිරිච්ඡප සම්පස්සාන මේ සර්පයන්ගේ ඇවිදලා යන දලගුවන් වගේ සත්තුන්ගේ පීඩාවටපත් වෙන දේ තමයි රූප කියලා කියන්නේ. ඉතින් ඒක හරි විප්ලවීය ප්‍රකාශනයක් සර්වචනාචිගේ උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මිනිස්සු කල්පනා කරන තාක් ලෝකයේ තියෙන තාක් සියල්ලම රූප අපිට අදාළ වෙන්නේ. අපිට අදාළ වෙන්නේ අපිව කුප්පන අපිව ගැටෙන අපිට ලෙඩ කරවන අපිට දුක් දෙන උණුසුමට සිසිලස කැපෙන හැප්පෙන විද ලැබුණ රිදෙන මෙන්න මේ කොටස පමණයි අපිට දුක් ඇති කරන්නේ ලෝකයේ තියෙන තාකූප නෙවෙයි අපිත් එක්ක සම්බන්ධ වෙන කොටස පමණයි මේකට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප කියලා වෙන විදිහකට කියනවා අනින්ද්‍රිය ප්‍රතිපත්තන අපි ඉදරන්ට ගැටලා නැත්තම් සම්බන්ධ වෙලා නැත්නම් කිසිම රූපකින් අපිට දුක් දෙන්නේ වෙන විදිහකටත් කියන්න පුළුවන් අපි ළඟ ආසන්නයේ අපි මේ මනාපයි ප්‍රියයි සුන්දරයි කියලා ගත්ත රූපවලින්මයි දුක අපිට අදාළ නැති අනික් ග්‍රහ ලෝකවල අනික් මේ මන්දාකිනිවල අනෙක් විශ්වයන්ගේ තියෙන රූප අපිට කිසිම බාධාවක් කරන්නේ නැහැ. අපිව ගැටහන්නෙත් නැහැ. ආබාධ කරන්නෙත් නැහැ. අපිව කුප්පන්නෙත් නැහැ. මේ තනි වචන පාවිච්චි කරනවා තමයි ඉද්දෙනවා කියන වචනේ නිකන් තුවාලයක් ඉද්දෙනවා කියන වගේ. ඒ නිසා යම් තාක් මෙතන ਸਰවචනාංශේ රූප කියලා සඳහන් කරනවනම් සඳහන් කරන්නේ අපිගේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට, හිතට සම්බන්ධ වෙච්ච රූප කොටස්. ඒකෙදිත් මට මතකයි ළඟදී තිබුණ සාකච්ඡාවේ කෙනෙක් ඇහුවා මේ රූප කියලා මෙතන ගන්නවා ඇහැට පේන රූප වලටත් රූප කියලා කියනවා. කනට ඇහෙන ශබ්ද වලටත් රූප කියලා කියනවා. ශබ්ද රූප කියලා කියනවා. ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ආදී වශයෙන් මේ රූප වර්ග කොටස් කරනවා. ඒකෙදී ඇහැට පේන රූප වල තියෙන රූප කියන වචනයක් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන සියල්ලටම කියන රූප කියන වචනය තාක්ෂණික යොදන එකක් නිසා සමහරකට පටලයි. මෙතන රූප කියලා ගත්තාම පද්ද ගන්න කියලා. මෙන්න මේ වෙනස ඇති කිරීම වෙන්කොට දැකීම සඳහා අටුවාචාරින් වහන්සේලා ඇහැට පේන බේට වර්ණ රූප කියලා කියනවා. ඇහැට පේන කොටස් රූප වලට කියන වර්ණ රූප. කනට සද්ද කනට නාසයට ජීවට කායට වැටෙන දේවල් වලට කියනවා ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප මේ වර්ණ රූපය පෙනෙනවා සද්දේ පේන්නේ. ගන්ධ පේන්නේ. රස පේන්නේ, පහස පේන්නේ. අතර පහසට ඇඟටමක් ඇවිල්ලා හැප්පෙනකොට හැප්පෙන දේ පේනවා. නමුත් ස්පර්ශය නාම ධර්මයක් අපේන්නේ නැහැ. දිවට රස තිබ්බහම ආහාර නම් පේනවා නමුත් ඒ රසය ඇඹුල්ලා සීනි පරිරහෙන් මොන විදිහට වෙනස් වෙන්නේ කියලා නිදර්ශන පෙන්වන්න බෑ. ගඳ සුවඳ මේ ඉන්නේ ගඳක් මේ ඉන්නේ සුවඳක් කියලා නාසයෙන් තොරව හඳුනන්න බෑ. ශබ්දවලක් නැහැ. ඒ නිසා ඇහැට පේන රූප වලට සනිදස්සන රූප කියලා කියනවා. සත්ත්ව රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියනවට අනිදස්සන රූප කියලා කියනවා. දර්ශනය කළ පෙන්වන්න බෑ. මේ අනිදස්සන සංදස්සන කොයි එක හෝ වේවා අපේ කයට සම්බන්ධ වුණොත් ඇහැට කයට නාසයට දිවට කයට ඔන්න ඔය ටික පමණමයි අපිට දුක් ගෙන දෙන්නේ. ඒ නිසා අපි දුකෙන් ගැලවීමට කටයුතු කරනකොටත් එක් නැත්තම් නිවන් මාර්ගය හොනකොටත් මේ ගැටෙන ප්‍රමාණයක් රූප මතින් පමණයි නිවන් මාර්ගය වැටලා තියෙන්නේ. අපිට හිතෙන අතීත අනාගත වශයෙන් කල්පනා කරන සියල්ලම අදාළ කරගත්තොත් කවදාකවත් ඒක ගොඩ එන්න පුළුවන් තරක් නෙවෙයි. මේක සමහර විටක ඒ විදිහට තියෙන තාක් රූප සියල්ල ਸਰවඥතා විශේෂයට අදාළ වෙන්න පුළුවන්. අපි බුදු වෙන්න උත්සාහ කරනවා නම් ਸਰවඥතාඥානෙ ලබන්න ඒ සියලු රූප අදාළ වෙනවා. නමුත් රහත් මාර්ගය සඳහා අදාළ වෙන්නේ අපිත් එක්ක ගැටෙන පුංචි රූප ප්‍රමාණයක් පමණයි. ඒක ඇත්තටම වැඩි ලේසි කරලා දෙනවා. මේක පිටිමතව අතරමැදි තත්වයක් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තත්වයේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මසන ඥානෙ පවත්තන වෙලාවේදී විපස්සනාට පෙළඹීම පිණිස උන්වහන්සේ දඹදිව තලයේ තියෙන අවිඥානික සවිඥානික සියලු රූප සම්මර්ෂණය කරයි කියලා පොතේ සඳහන් කරන නිසා උන්වහන්සේට බුදුහාමුදුරට පමණක් දෙවෙනි වෙන විශේෂ ඥානයි. බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල සියලු රූප ධර්ම සම්මර්ෂණය කළ තමයි සර්වඥතා ඥානෙ ලැබෙන්නේ. ඒකටයි මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා නමුත් ඒ වගේම අවබෝධ කරගන්න පස්සේ උන්වහන්සේට ඒ ඉන්න ඕන තැනක සිදුවෙන වෙන දේවල් දැක දැන ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හිත මෙහෙවරක්. නමුත් සාමාන්‍ය අරහත්ත්වයටපත් වෙන කෙනා අරමුණු කරන්නේ Tamanට ඉන්ද්‍රිය ගෝචර වෙන, ඉන්ද්‍රිය ප්‍රතිපත්ත වෙන රූප පමණයි. මේක ඉතා වැදගත් වෙනවා භාවනා කරනකොට. මොකද මේ අපි සමහර ධර්ම කරුණු පොතේ කියවනවා. සමහර ධර්ම කරුණු හිතේ කල්පනා කරනවා, චින්තාමය වශයෙන්. ඉතින් මේ දෙකටම අහුවෙන්නේ පොතේ හෝ හිතනකොට ඉස්සරහා තියෙන රූප නෙවෙයි. කොහේ හරි කවුරු හරි කියාපු දෙයක් අහපු දෙයක් තමයි. මේවා සේරම භාවනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් භාවනා ඉවර කරන්න හම්බ වෙන්නේ භාවනා කරනකොට භාවනා කරන්න ඕනේ Tamanට ඉදිරිපත් වෙන රූප වමනයි. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යත්තාපා කඨං විපස්සනා විනිවේෂෝ යමක් ප්‍රකටද හොඳට හිත වදිනවද වැටහෙනවද ප්‍රකටව අන්න එතනින් තමයි භාවනාව පටන් ගන්න. පස්සේ සති සමාධි ජීවුණාට පස්සේ ඒ දත යුතු අප්‍රකට ස්ථාන මතු කරගෙන යන්න පුළුවන් නිසායි සර්වඥා විශ්ේ සත්ත්‍ඨානයක් වෙන්නලා දීලා තියෙන්නේ. පටන් අර ගන්නකොට පේන ටික අරගෙන මේ පැතිකඩ හතම සම්පූර්ණ වෙනකන් ගියොත් rahat වෙන්න පුළුවන්. නිසා භාවනා කරන කෙනා කවදාක මොනම දෙයක්වත් හොයාගෙන යන්න ඕන කමන්නේ. ඉදිරිපත් වෙච්ච දේ මතයි භාවනා කරන්නේ. ඉදිරිපත් වෙච්ච දේ රූප කොටාසන මොන ඉද්දෙන ගතිය, කුප්පන ගතිය, ගැටෙන ගතිය, ලෙඩ කරවන ගතිය, දෝමනස් ඇති කරන ගතිය තියෙනවා. ඉතින් මේක තමයි අපි භාවනාවේදී මේ දුක ඇති වෙන හැටි දුකට හේතුවක් කියන මේ දෙකම ලෞකික ධර්ම දෙකම අවබෝධ කිරීමේදී අපි කරන්නේ ඇහැට කනට නාසයට දිවට කයට කියන මේ පංචේන්ද්‍රයට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා පොතේ සඳහන් වෙලා තියෙන මේ ධර්මතාවයන් ප්‍රකට වෙන ආකාරය අනුව එයා නටාගෙන ඉන ආකාරය අනුව අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙදී මේ වර්ණ රූපය ඇහි ගැටෙනකොට ඒ ගැටීම ඉතාමත්ම සියු. ගැටනවා කියලා කියනවා පටිගම් පටිගය කියලා මේ කෙලිම සම්බන්ධ කරනවා රූප ධර්මයේ ඇති පටිග සම්පස්සේ කියලා. ඒ පටිගය කියලා කියන්නේ සාමාන්‍ය පටිගය කියලා කියන බද්දවයි. ඒ වගේ දෙයක් හෝ ගැටුමක් මෙතන නැහැ. රේරුකාණ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා අවුවක් ඇවිල්ලා පිටියක වදිනකොට මෙතන අවුව තියෙනවා මෙතන හේවණල්ල තියෙනවා කියලා පේනවා. ඒ අවුරශ්මිය ඇවිල්ලා පිටියේ වදින කොට ඇති වෙන ගැටුම වගේ බොහෝමත්ම සියුම් ගැටුමක් ඇති වෙන්නේ නැත්තම් කුප්පණ ගතියක් ඇති කරන රූපණ ගතියක් ඇති කරන දවණ ගතිය මේ ගැටෙන ගතියක් ඇති කරන්නේ ඇහි රූප පේනකොට කණේ ශබ්ද එතනින් ගියාම නාසයේ ගඳ ඊට පස්සේ දිවට රස සහ කයට පහස කියනකොට මේ වදින දේවල් ටිකක් ගොරෝසු ගතියක් තියෙනවා ඒ නිසා භාවනා කරන එක නා පටන් අරගන්නේ අන්නේ ගොරෝසු තැන. අපේ හිත තාම පූර්ණමතිකව නිසා පෙළ ගැහිලා නැති නිසා ගොරෝසු තැනින් පටන් ගන්නවා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපේ සිංහල හෝඩිය ගත්තාම ආයන්නේ පටන් ගන්න ශ්‍රී අකුරෙන් සමාර වෙනවා. ඉතින් දරුවෙකුට අපොත තියෙන වෙලාවේදී වැඩි ලෑල්ල ඉස්සලා අයන්න කියලා කිව්වට අයන්න කියලා ලිව්වට දරුවට තේරෙන් ගන්න පුළුවන්න්නේ රයන්න වගේ ටයන්න වගේ සරල සද්ද. ඒෂා උගන්නන වෙලාවේදී හෝඩිය පටන් ගන්නට අයන්නේ හෝඩිය ඉවරුණාට ශ්‍රී අකුරෙන් දරුවට පහසු තැනින් පටන් ගන්න ඕන නිසා දක්ෂිනාවර්තය අත කරකොණ්ඩ රයන්න ඇදෙනවා. වාමාරවර්තව කරකොණ්ඩ ටයන්න ඇදෙනවා. ඊට පස්සේ දරුවට උගන්වනකොට අකුරු ලියන්න රායන්න ටයන් තමයි ඉස්සර කරන්නේ. ඒ රායන්න ටයන් ඉගෙනගෙන ඉවරලා රායන්න රායන්න ටයන් ටයන් කීක කරගෙන කරගෙන යනකොට ඊ ගාවට තියෙන අකුරු හිමීට හිමීට පුරුදු කරලා අන්තිමට තමයි ශ්‍රී අකුරු ගන්න. ඒක මේ හොඩියේ අන්තිමට තියෙන්නේ ඒකෙන් පටන් ගන්න යන්නේ මොකද ඒක මේ පුංචි දරුවට අල්ලගන්නවා. ඒ වගේ තමයි මේ සත්අට්ඨානේ දැනගන්න හදනකොට වර්ණ රූප වේවාදව සද්ද රූප ගන්ධ රූප රස රූප අමාරුයි අල්ලන්නේ. ඒ නිසා ස්පර්ශ රූප තමයි අල්ලන්නේ. අපි මේකට කියනවා කාය පොට්ටබ්බ රූප කියලා. කයේ යම් යම් දේවල් ගැටෙනකොට ඇතිවෙනා වූ රූප. ඉතින් මේක අල්ලන්න නම් මේකෙන් පටන් ගන්න නම් අනිකුත් වැඩපිළිවෙළවල් తాවකාලිකව වසා දමන්න සිද්ධ ඒ සඳහා ප්‍රසිද්ධ උපමාවක් අපේ තේරවාදයේ සඳහන් වෙනවා. හිල් හයක් තියෙන උභාකට තලගොයෙක් රිංගගත්තොත් ඒ තලගොය අල්ලන්න හදන මස්වැද්දා ඒකේ හිල් පහක් වහලා ඉතුරු හිලෙන් දුම් පිපිනවා කියන කතාවක් මේ දඩයක් කාර්යෝ දාන. ඒකට උඹ ඇතුළට දුම් ගියාම ඉන්න බැරි වෙනකොට තලගොයා හිලකින් පැල්ලන්න හදන නමුත් ඒ හිල් වහලා නිසා අර දුම් පිරිපින හිලෙන්මයි එළියට එන්න වෙන්නේ. එතකොට මේ මාස්ටර්දට නිසිසේ ඍෂිසේ ඌවල ගන්නවා. හිල් හයම ඇරලා තිබු කොයිකේ පණිද්දන්. අනිත් වගේ තමයි ඉඳගෙන ඉන්නකොට යෝගාවචරයත් හිල් හයක් තියෙන උභහක් වාගේ. ඇස් දෙක කියන්නේ එක හිලක් ඒකෙමුත් ගනුදෙනු සිද්ධ වෙනවා. ගැටීම, ඊතර ගතිය, කුප්පණ ගතිය, ආබාධ වෙන ගතිය, දෝමනස් වෙන ගතිය ඇති වෙනවා. කනට ශබ්ද ඇහෙන කොටත් වෙනවා. නාසයට ගඳ වදින කොටත් වෙනවා. දිවට රස දාන කොටත් වෙනවා. කයට ස්පර්ශයක් වෙන කොටත් වෙනවා. මෙන්න මේකේ මේ ඇතුළට ගිය තලගලා අල්ලන්න හදනවා වගේ භාවනා කරනකොට ඇස් දෙක වහගන්න කියලා කියන්නේ එක හිලක් වහලා රූප බලන්නෙත් නැහැ ඇස් දෙක වහගෙන ඉන්න. ඒ නිසා මම අද අඳුරත් සමහරලාට සමහරව පාවිච්චි කරන භාවනාවට නමුත් අපි ලොකු ස්වාමීන් වහන්සේ සදාගත වෙන මධ්‍යස්ථ ආලෝකය හොඳයි කියලා. මධ්‍යස්ථ ආලෝකයෙන් තරක වාඩි වෙන්න ඒකල ඇත්ත එක වහගන්න. එතකොට ඒතර ගනුදෙනු නැහැ. ඊට පස්සේ මේ කන වහන්න පුළුවන් සත්තු ලෝකේ අඩුයි. මනුෂ්‍යර බෑ. ඒ නිසා මනුෂ්‍යර කියන සාද නැති තැනකට යන්නේ කියලා. ඒක හරි අමාරුයි. අද කාලේ හරි අමාරුයි. සද්ද නැත්තනක් හොයන්න. නමුත් සද්දට හිත ගියොත් භාවනා කරගන්න අමාරුයි. ඊගාට ගඳ සුවඳ නැත්තනක් හොයාගන්න කියලා සාමාන්‍ය වාතාවරණය කියේ. ඒ වගේම රස රසක් දිවට දැනෙන්නේ නැති වෙන්න මොනාරි හපා කන්න යන්න එපා. රස බලන්න යන්න එපා. එතකොට තවත් හිලක් කරනවා. මෙන්න මේ විදිහට ඒ ඇහ කන නාසය දිව කියන දේවල් කටයුතු නොකරන වෙලාවේ හිත භාවනා කරන හිත හරියට කයටම යොමු කරගන්න. ඒ ශරීරයටම යොමු කරගැනීමෙන් තමයි අපි අර එක හිලකින් දුම් ගහලා ඒකේ සතයිලියට එකකින් දාලා මස්සද්දා වගේ තලගොයියද්දා වගේ මේ හිත අල්ලගන්න හදා. ඒ නිසා අපි කියන භාවනා පටන් අර ගන්නකොට උඹහක් වගේ වාඩි වෙන්නේ. පොදර පොළොව බදලා අල්ලගෙන ඉන්න කය තැම්පත් කරනකොට ඇඟ හොල්ලන්නේ නැතුව චේතනා විරහිතව පවත් ගන්න පුළුවන්. ඇත් එක වහගන්නයි කියනවා සත්‍ය නැත්නකට යන්නේ කියලා කියනවා ගඳ රස ආග්‍ය කරන්න එපා ඒක තියා මේ ඉඳගෙන ඉන්න කය දිහා හොඳට බලන්න ඒ උබහ පට්ටලව තියෙනවා හොඳට සහැස්ලු ලිහිච්ච ස්වරූපෙත් තියෙනවා කියලා බලන්න කියලා එහෙමනම් විතරක් ආරම්භයේදී හිත භාවනාවට ටිකක් මනාප ගතියක් පෙන්නාවි එහෙම නැත්නම් තනු කඳේ ගැහුවා වගේ කුසයක තියලා එන ගැහුවා වගේ දැඩි කරගත්තොත් භාවනාව කියන්නේ. මේව බලාගෙන ඉන්නකොට කය තැම්පත් වෙනවනම් අපි කියනවා හිත ඇතුළට නැමිනවනම් රූප ශබ්ද ගන්ධ රස කි බාහිරට සරුංගල් ගන්නවා වෙනුවට ඇතුළට නැමිනවනම් බොහෝ විට මේ ආනාපානෙ හුස්ම ගන්න ස්වභාවයෙන් වැටෙන හුස්ම ගන්න හැටි තියෙනවා. දැන් මේ හුස්ම ගන්න එක දිහා බලන්න පුළුවන් කියලා හිත මේක අමාරු වැඩක්. නමුත් අපිට පුළුවන් කියලා. එතකොට මේ බලාන ඉන්නකොට වැටෙන්නේ මොකද්ද? මේ හුස්ම ගන්න වාරයක් පාසා පිට කරන වාරයක් පාසා මේ උඩුකයේ පද්ද පුම්බනවා හකුලනවා වැඩ පිළිවෙලක් කරනවා. කොනොත් තමයි ඉද්දෙනවා, ගැටෙනවා, කුප්පනවා කියන වචන පාවිච්චි කරනවා. රුප්පනවා කියන්නේ. හුලං ඇවිල්ලා වැදෙනකොට ඇඟේ මොකද්ද ඉද්දෙන ගතියක් තියෙනවා දැනෙනවා. වෙන තැනක නෙවෙයි හිත තියෙන්නේ මේ හැකලෙ පිම්බෙන ගතිය හෝ මොකක් හරි දැනෙන. ඊට පස්සේ ඒක හොඳට සාංශුද්ධෙන් බැලුවොත් නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි පීරාගෙන උලන් නාස්පුඩු පුරවාගෙන යන හැටි නාස්පුඩු පුරවාගෙන එන හැටි දකිනවනම් ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ඉද්දෙන කුප්පන රුප්පන ඝටෙන ආබාධිත ගතිය එහෙම නැත්නම් දුම්නස් ඇති කරන ගති කියන්නේ ඕනෝකට තමයි. ඉතින් දැන් මෙතන ඉන්නේ අපි තාමත්ම මේ තාක්ෂණික වචන පාවිච්චි කරන ගැඹුරක් මේ කතා කරන්නේ. නමුත් හුස්ම ගන්නකොට දැනෙනවා කියන කතාවයි අපි යෝගිකන්නේ. හුස්ම ගන්න මොනවද දැනෙන්නේ? මේ රූපණ ගතිය, මේ කුප්පණ ගතිය, මේ ගැටෙන ගතිය, මේ ආබාධ වෙන ගතිය, මේ දුම්නස්සාගත වෙන ගතිය තමයි අපිට මේ හුස්ම රැල්ල නාස්පුඩු පුරවාගෙන පීරාගෙන ඇතුළට වෙන මා පිට තේන මා උතුලේ හරි තැනි. ඒව නැත්තම් සමහර විටක නාසිකාග්‍රයේ බඩේ පිම්බීම හැකිලින් පේනවා. ඒත් ඉද්දෙන ගතිය තමයි. තද වෙන තෙරපෙන ඉස්සරහට පස්සට එන ගතිය. අන්න ඒකෙන් අපි මේ රූප ධර්ම කියන එක නාම ධර්ම වලින් වෙන් කරගෙන ඔන්න හඳුනා ගන්න. එතෙන්දිම කියන්න පුළුවන් තවත් එක වචනයක් මෙන්න මේ විදිහට මේ වායෝ ධාතුව ඉහළ පහට යන හුස්ම රැල්ල නිසා මේ ඉද්දෙන ගති මේ කුප්පන රීදෙන ගති රූප ධර්ම කියලා කියනවා මේ ඇතුල් වෙන වාතේ පිට වෙන වාතේ වෙන්කොට දැන ගන්නා ගතියට කියනවා නාම ධර්ම කියලා. ඇතුල් වෙන වාතේ ඉස්සල සැරේ සීතලයි පස්සේ සැරේ දිග කෙටි බවක් පේනවා. එහෙම නැත්නම් පිළිපැදින ගමක් පේනවා. අන්නේ දේවල් වෙන්කොට හඳුන ගන්න ගැතිය තමයි නාම කියන්නේ. අපි මේක මේ වෙලාවේ පැත්තක තියනවා. මොකද අපි මේ රූප ධර්ම පිළිබඳව මේ විග්‍රහයක් කරන වෙලාව. ඒ රූප ධර්ම වල තියෙන ගතිය තමයි ඉද්දෙන ගතිය, රූපණ ගතිය, කුප්පණ ගතිය, ගැටෙන ගතිය, ආබාධ කරන ගතිය. ඉතින් අපි යම් වෙලාවක මතුවෙන මතුවෙන මේ හොස්පිටල් බලන්න පුළුවන් නම් කොච්චරමයි රහත් වෙනකම් කරන්න තියෙන්නේ. වෙන මොකක්වත් ඕනේ ඒක එක පැත්තකට බලනකොට වැඩේ සරල කරලා පේනවා. මේ හුස්මේ වැටියට පැටිකටි ඔක්කොගෙම හිත පාත්තන්න පුළුවන් නම් ඒක නිසා වෙන්න ඇති සරුවචනාංශය මතක් කරලා තියෙන්නේ. බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල උදේ හරියට කමඨාන ආපුණොත් හැන්ද වෙනකොට වැඩ ඉවර කරන්න පුළුවන් කියලා. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා හරියට කමටහන අවුරුත් අවුරුදු 7කින් වැඩනීම කරන්න පුළුවන්. හය හතක් ඕනෙත් නැහැ 6කින් පුළුවන්, හත හයක් ඕන නැහැ 5කින් පුළුවන්, 4කින් පුළුවන්, 3කින් පුළුවන්, 2කින් පුළුවන්, 1කින් පුළුවන් කියලා ගේනවා. කියලා අන්තිමට 6 මාසෙකුත් පුළුවන්. පස් මාසකින් පුළුවන්, හතර මාසකින් පුළුවන්, තුන් මාසකින් පුළුවන්, දෙමාසකින් පුළුවන්, එක මාසකින් පුළුවන්. අඩ මාසකින් පුළුවන්. අතිරසුමානකින් පුළුවන්. ඔව් වෙන්නේ මොකද? හුස්මේ හිත හිටින්නේ නැහැ. ඒක දිගේ බලනකොට සද්ද දිගේ දුවනවා. වේදනා දිගේ දුවනවා. හිතවිලි දිගේ දුවනවා. ඒවා දිගේ දුවන්න දුවන්න වෙන්නේ ඒ අර කාලේ නාස්ති වීමක් ගත වීමක් සිදු වෙනවා. ඉතින් ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි සද්ද භාවනා කරනකොට ඒ සද්ද වේදනා හිතිලු නිබාධා වෙනවා. ඒ බාධා වුණාට නැවතත් හුස්මට එනවනම් ආයෙත් ගන්න පුළුවන් නම් ආයෙත් ආධුනිකෙක් වශයෙන් හුස්ම දිහා බලලා ඉද්දෙන ගතිය, කුප්පන ගතිය, ගැටෙන ගතිය, ආබාධ කරන ගතිය හොඳට බලන් ඉන්නවනම් ඒක එක්ක නිවන් දැක්කා වගේ නැත්නම් ඒ කාන්තේම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වෙනවා. මොකද හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගස්සලා දෙන්න මේ විදිහට නිකන් අහකන හුස්මක් දිහා බලහින්දලා නිවන් දකින්න පුළුවන්. නැත්නම් මේ ආනාපාන සතියෙන් නිවන් දකින්න පුළුවන්ද කියන එක හිතන්නේ. ඒක නිසයි අර කච්චනීය සූත්‍රයේ මම අර උද්ෘතය ගෙනලා දැක්වේ උපුටා දැක්වීම රූපපතිති කෝබික්කවේ රූපං කිංච රූපපති උන්නේනපි සීතේනපි දාංශ මකස වාතාතපි සිරින්සව සම්පස්සාන පටිඝාතාය රූපපති. උණුසුමට සිසිලට රූපණ ගතිය. විදින සතුන්ගේ හිරුය තාපයෙන් හුලඟෙන් වැසි පීඩාවලින් මැසි පීඩාවලින් සහ සර්පයන්ගෙන් වගේ ඉද්දෙන ගතියයි රූප කියලා කියන්නේ. ඉත හුස්ම ගන්නකොට ඒ වැටෙන ටික තමයි ගන්න තියෙන්නේ. ඒක තමයි දරුවතයි තාමත් සරල ඍජු ආධුනිකයට පහසු තැනක් වෙනවා ඉතින් ඒක දිගේම භාවනා කරගෙන යනකොට අපි දකින්නේ මේ රූපයාගේ හටගැන්ම අපිට වැටහෙන්නේ ගෝකල් භාවනා කරනකොට තේරෙයි හුස්ම අරගෙන සෑහෙන්න හුස්ම මෝරලා නාස්පුඩු පුරාගෙන යන චිත්තක්ෂණය තමයි අපිට වැටෙන්නේ. මොකද සමහරවිට ඒකවත් වැටෙන්නේ. සමහර කෙනා හුස්ම ගත්තට ආශ්වාස ප්‍රශ්වාස කරන්න වැටෙන්නේ නැහැ. වැටෙනවා නම් වැටෙන හුස්ම හොඳටම මෝරලා ගියාට පස්සේ. එතකොට අපිට ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියලා වෙන්කොට හඳුනා ගැනීම සඳහා උදව් වෙන්නේ අර ප්‍රකට වෙච්ච ප්‍රබල වෙච්ච ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාස. මේක හොඳට එනේන ආශ්වාස ප්‍රශ්වාස පාස බලාගෙන හිටියොත් මේක හුරු කරගත්තොත් මේක යාලු කරගත්තොත් යෝගාවචරයාට ප්‍රශ්නයක් වතුන කොහෙන්ද මේක එන්නේ? මේ ඉත්තර ගතිය, කුප්පන ගතිය, රූපන ගතිය කොහෙන්ද එන්නේ? හොඳට බලනකොට ඒක මෞංකාර දියන්නාංශයේ මෞප එකක්වත් නිකන් අහම්බෙන් එකක්වත් නෙවෙයි සියුම්ම තිබුණේක ගොරෝසු වීමක් තමයි වෙන්නේ. මේ කියන වැටෙන්න ඉස්සලා මේක තියෙනවා ඊට වැඩිය සියුම්ම. ආරම්භක ස්ථානයේ ඒ නිසා යෝගාවචරයට සරුවචාන්සේ උපදේශයක් දෙනවා හුස්ම දැපෙන දමා ගන්න යාල් කරගත්තා නම් මූලට මුණ දාලා ඇල්ලුවා නම් ඒක කොහෙන්ද එන්නේ කියලා රූපයේ සමුදේ බලන්නේ. රූපේ හටගන්න බලන්නේ කියලා හට ගන්නකොට පේනවා ගොරෝසු බව දැක්කට ඒ ගොරෝසු වෙන්නේ ඉස්සලා මේක සිව්ම තියෙනවා අපිට පේන්නේ අපේ ප්‍රමාද ගතිය නිසා. සත්‍යම අධිකම නිසා. දැන් දැන් සතිය දිනු කරන්න ඕන නම් අප්‍රමාදී වෙන්න ඕන. මොකද කරන්නේ? ඒ ගොරෝසු වේගෙන එන වැඩ පිළිවිද මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සර වෙලා හුස්ම පටන් ගන්න හැටි නටනකට ඉස්සලා වෙස් බඳින හැටි බලන හැටි. නැත්තම් අපි පෙරහැර බලාගෙන ඉනකොට මඟට එනකොට පෙරහැර පෙළ ගැහිලා ඉන්නේ. මොකද මාලිගාවට කිට්ටුවට කියලා බලා හිටියොත් පෙරහැර පෙළ ගැහෙට හැටි. ඒක මේ අහසෙන් කඩන වැටෙනා නේ. අතන මෙතන ඉන්න අලි ටික නැට්ටුව ටිකේ පෙළ ගැහෙන එක විතරයි හිට වෙන්නේ. එතකොට ලස්සන පෙරහැරක් තියෙනවා. ඉතිසල ඉව අතන මෙතන තියෙනවා. ගොනු වෙන හැටි. අන්‍යෝගේ ආස්වාසිය ගොනු වෙන හැටි ප්‍රස්වාසිය ගොනු වෙන හැටි බැලීමට අපි කියනවා මුල බලනවා කියලා. මේ මුල බැලීමට තමයි රූපයාගේ සමුදය. මේ රූප කොහොක්වත් ඉඳලා ආව නෙවෙයි. අතන මෙතන තිබුණු ටිකක් ඇවිල්ලා පෙළ ගැහිලා ගොරෝසු වෙන එකයි මෙතන සිද්ධ වෙන්නේ. මෙහෙම බලාගෙන හිටියොත් ඉස්සලම් පේන්නේ මෑද කියලා අපි හිතමු ගොරෝසු තැන. ඊට පස්සේ භාවනා කරන යෝගාවචරයට කියනවා බුද්ධ අප්‍රමාදී වේ හුස්ම ඇති වෙන හැටි මුල බලනා සුළු බලන්නේ හිටියොත් මේ දෙක දැකපු කෙනාට මෑදත් මුලත් දැකපු කෙනාට හම් වෙන විශාල ලාභේ එහෙම නැත්නම් අතිරේක ලාභේ තමයි ඒක ගෙවෙන හැටි දැක ගන්න පුළුවන්. මැද දැකපු කෙනාට බුදුහාමුදුරුවෝ කියන්නේ මුල බලන්නයි කියලා. මුල මැද දෙක දැකපු එකනට එක ගෙවි යන හැටි දක්නවා. ඒකට කියනවා නිරෝධය කියලා. ඡය වීම, වැය වීම, නිරෝධය, භංගය කියලා කියන්නේ ඇති වෙච්ච උස්ම ගෙවෙන හැටි. අපේ හිතේ තියෙන පුදුමාකාර මායමක් ඕනම දෙයක් දකින්නකොට පමයි අපි. ඒක සෑහෙන ලොකු වෙලා ගොරෝසු වුණාට පස්සේ තමයි තේරෙන්නේ. නමුත් ඒක නැවත නැවත එන එකක් නම් ඕනම දෙයක අපිට පුළුවන් ඒක ගොනු වෙන හැටි බලන්න. උදාහරණයක් වශයෙන් කියනවා අපිට ලෙඩක් වෙනකොට ඒ ලෙඩේ සෑහෙන දුරට විස බීජ ඇතුල් වෙලා සමහර විස බීජ දෙක තුනක් එකතු වෙලා රෝග ලක්ෂණ මතුවේ. එතෙන්දී හරියම හරි අල්ලන්න මේ ප්‍රධාන රෝග බීජය මොකද්ද කියලා. ඒ වෙලාවට කරන්නේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරන එක. නමුත් වෛද්‍යවරු පරීක්ෂණ සඳහා කරන්නේ කොහොමද? මුල ඉඳලාම අල්ලන්න හදන රෝගිය මතු වේගන එනකොට ආරම්භ වෙනකොට මොකද වෙන්නේ කියලා. අනේ එදාට තමයි නියම රෝගකාරක විස බීජ අල්ල ගන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරු ආරාධනා කරනවා මෙච්චර අමාරු එකක් ඉන්න එපා. දෙදේ හැදෙනකොට ඇල්ලුවොත් බෙහෙත හොයාගන්න ලේසි කියලා. ඒ කවුරු දන්න දෙයක් රෝගේ පටන් ගන්නකොට ඇල්ලුවට දවසේ තමයි හරියට රෝග බීජ අල්ලගෙන ඉවරලා ඒකට අදාළ ප්‍රතිවිෂ දුන්න ගමන් රෝගය රෝගේ අමාරු වෙලා ලෙඩා දුර්වල වුණාට පස්සේ নানা ආකාර විෂ බීජ ඇවිල්ලා රෝග තත්ත්වේ සංකීර්ණ වුණාට පස්සේ කොයි බේත කොයි රෝගයට අල්ලනවද කියලා කියන්නේ අන්න වගේ මේ රූපයේ තියෙන ගොරෝසු தත්ත්වය අල්ලගත්තට අපට රූපයාගේ අලගේ මුලකේ දකින්න බෑ. මේක හරියටම කන්ට්‍රෝල් කරන්න නම් පාලනය කරන්න නම් ඒක පටන් ගන්න හැටි දකින්න. ඒ නිසා භාවනා කරනකොට ප්‍රමාද වෙලයි මම මෙතෙක් කල් දැක්කේ මේ අද ඉඳලා මම අප්‍රමාදීව රූපේ ඇති වෙන හැටිත් බලන්න ඕනේ කියලා රූපය ඒ ගොරෝසු தත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා රූපං රූපත්ථය රූපේ රූපාර්ථයේ පිණිස මතුවෙන්න ඉස්සලා තිබුණ මායම හොල්මන දැකීම තමයි රූපේ ආරම්භය දකින්නයි සමුදේ. එතකොට මේ පුද්ගලයාට රූප නිරෝධය දැක් ගන්න පුළුවන්. මේක ඇත්තටම යෝගාවචර හුස්මෙන් හුස්මට දකින්නට වැඩිය සාමාන්‍ය හුස්ම දිහා හොඳ සාතරව බලන හිටියොත් හිත වේදනා සද්ද වලට යන්නේ නැත්නම් රූප හුස්මක් කියලා යන්නේ විතරක් නෙවෙයි ලකිනේ සම්පූර්ණ හුස්ම ගෙවි යනවා දක්වන්න පුළුවන්. හුස්ම එන්නේ තුනිය වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී යෝගාවචර ඉස්සල්ලාම වතාවට ආස්වාසික ගෙවෙන හැටි ප්‍රස්වාසයේ ගෙවෙන හැටි වක්‍ර මාර්ගයෙන් දක ගන්න පටන් ගන්නවා. ඉතින් මේ රූපයාගේ මේ ගිවා දැමීම Nirodhe බව එහෙම නැත්නම් Nirodha සත්‍ය බව කවම කවදාකවත් කෙනෙකුට ස්වභාවයෙන් වැටහෙන්නේ නැහැ. බණක් අහලා යෝනිසෝමස්කාරයෙන් කල්පනා කරුවොත් විතරක් තේරෙනවා මේ රූපයේ තියෙන ඉද්දන ගතිය, කුප්පණ ගතිය, ගැටෙන ගතිය, ආබාධ කරන ගතිය සහ ධොම්නස් කරන ගතිය හුස්ම ගෙවිගෙන යනකොට අඩු වෙන අඩු වෙන යනවා කියන්නේ. හැබැයි මේ කියන තරම්වත් ඍජු නෑ. මොකද හේතුව හුස්ම ගෙවිගෙන යනකොට හිතේ කොහොම වෙනමම බයක් ඇති වෙනවා. දොම්නසක් ඇති වෙනවා, සැකක් ඇති වෙනවා, කම්මැලිකමක් ඇති වෙනවා, නීරස ගතියක් ඇති වෙන නිසා ස්වභාවය දැක ගන්න අපිට බැරි වෙනවා. මොකද අපි ඒ තරම් රූප වලට ආසයි. ඒ තරම් රූප වලට ප්‍රේම කරනවා. නිසා රූපයගේ ගෙවි යෑම දුකේ ගෙවි යෑමක් විතර නෙවෙයි අපිට පේන්නේ අපි අසරණ වුණා වගේ, තනි වුණා වගේ, පාළු වුණා වගේ, තනි වුණක මේ කොටු වුණා වගේ, රැහෙන් එලවල දැම්මා වගේ පාළුගතියක් නැහැ. නමුත් මේ රූප කියලා කියන තාක් ලෝකේ දුකයි පහළ වෙන්නේ කියන සම්‍යක් දෘෂ්ටි ඉන්න කෙනාට නම් රූප කියන්නේ ගැටෙන ගතියක්, ඉතෙන ගතියක්, දෝමනස දෙන ගතියක් කියලා කෙනෙකුට නම් මේ රූප ධර්මයාගේ ගෙවි යෑම එනකොට හුස්ම ගෙවි යෑම එනකොට ආ දැන් නම් භාවනාවේ දියුණුවක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. නමුත් ඒක සම්‍යක් දෘෂ්ටිය අනුව සිදුවෙන දෙයක්. යෝනිසමංස්කාර අනුසමංස්කාර අනුව සිදුවෙන දෙයක්. කොච්චර භාවනා කරත් ඒ රූප ධර්ම ගෙවි යෑම යනකොට හුස්ම ගෙවිගෙන යනකොට කලබල වෙලා හීන දාඩි දාලා දඟලලා හයියෙන් හුස්ම ගන්න ගියොත් පරියන්ක නැගිටලා යන්න ගියොත් හිත නින්දට වැටෙන ගියොත් කවදාකවත් මන්ටි ප්‍රතිපදාවකට නැත්නම් රූපයන් නිරෝධය දැක්කට බැරි වෙනවා. ඉතින් ඒ නිසා සර්වඥාන්ත මේ සත්අට්ඨාන සූත්‍ර වර්ගයේ වගේ සූත්‍ර කියලා දෙන්න වෙනවා. කොච්චර භාවනා කරත් නියම දෘෂ්ටිය නැත්තම් යෝනිසෝමනස්කාරය නැත්තම් එක තැන කරකැවි කරකැවි ඉන්නවා. මොකද වෙන්නේ? අර හුස්ම ගෙවිගෙන යනකොට හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එක්ක නැත්තම් හිත නින්දට වට ගන්නවා. එහෙම නැත්තම් සැක කරනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලන්න. එහෙම නැත්නම් ආනාපාන විනෝඩ බුද්ධානුස්සතිය වඩනවා. මෛත්‍රී භාව වඩනවා. නානා ප්‍රවිද්‍යතර පෑදිතියට බොරදිය දා ගන්නවා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා වගේ යෝගාවචරයට යම් දැනුමක් තියෙනවා නම් තියෙන දැනුමින් කරන හරියක් කරන්නේ තකතිරුකම් තමයි. හිතලා කරනවා නම් කරන්න පුළුවන් බාහට අනදර කරන එක විතරයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේ රූපයාගේ සමුදයයි මේ Nirodhayයි මේ දකින්න කියලා ඊ යන තාලෙට භාවනාව යන්න ඇරලා ඒක දිහා අවබෝධයෙන් බලන ඉන්නවනම් එතෙන්දිම කියන්න පුළුවන් යෝගාවචරගේ සංසාර ගමනේ පැහැදිලි පරිවර්තනයක් එහෙම නැත්නම් පරිණාමයක් හැබෑ වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේක කවදාක සමත භාවනාදී වෙන්නේ මේක විපස්සනාදී පමණමයි සිදු වෙන්නේ. මගේ අත්දැකීම ඇටියට භාවනා කරන හැම කෙනෙක්ම හැම කෙනෙක් කියන එක නෑ. බොහෝ කෙනා මේක දැකලා තියෙනවා හැම කෙනා මේකට බාධා කරනවා. හැම කෙනා මේකට පයින් ගහලා තියෙනවා. හැම කෙනා මෙලකො නින්දට වැටලා තියෙනවා. සකෝපදෝල කියන එක නිසා මේ වෙන්නේ රූප නිරෝධයයි කියලා මේක නැවත නැවත කිරීමමයි නිරෝධගාමනේ ප්‍රතිපදාව කියලා හිතෙන්නේ මේක අකර්තව්‍යයක් කියලා වගේ පේනවා. මේක අමලියක් වගේ පේ. අනේ මං කොහොමද නැවතත් මේ පණයයි මැරෙයි කංශභාගේ හැටේ මට කොර වෙයි කියලා අර හුස්ම ගෙවිගෙන යනකොට ආයෙ තටමඬ පටන් ගන්නවා. ඒක කවදාකවත් ආර්ය මාර්ගය කියලා මධ්‍ය ප්‍රතිපදාව කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා ඒ කෙනෙකුට මේ භාවනා කරන ගමන් සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න ඒකට ආසන කාරණා දෙකක් තියෙනවා. ද්වේමේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත යෝනිසෝ මනස්කාර මහනි මේ කෙනෙකුට භාවනා කරන කරනකොට හෝ කොයි වෙලාවක සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්න ඒකට කිට්ටු හේතු කාරණා දෙකක් තියෙනවා එකක් තමයි පරතෝ ഘോഷය අවශ්‍යයි බුදුහාමුදුරු කියපු බණ අහන්න ඕන පරතෝ ഘോഷ කියලා අනුන්ගේ කියමන් කියන දේ අහන්න ඕන ඒකයි අපි ශ්‍රාවකයෝ කියලා කියන්නේ බුදුජානනාංශේ ශාස්ත්‍රුණාංශ අපි ශ්‍රාවකයෝ උන් භාවනා කරන එක අහන්න ඕන. ඒක ආජහත යෝනිසෝමනස්කාර තමන්ට මොලේ කඳුලක්වත් තියෙනවා. කලදක්වත් තියෙනවා. එහෙම නැතුව භාවනා කරන කොච්චර ගියත් මේ Nirodhe දකින්නට එකට පයින් ගහනවා නම් තානදර කරනවා නම් ආය හයිය හුස්ම ගන්නවා නම් කවදාකවත් ඒ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ. නිසා මධ්‍යම ප්‍රතිපදාව ඉස්සරහින්ම කියලා තියෙන සම්මා දිට්ඨිය කියන එක. මේ හුස්ම සාංශිතීගෙන යන්නේ හරි පාරේ කියලා දෘෂ්ටි හරියේ නැත්තම් ඒ යෝගාවචරය නැවත නැවතත් එක තැනට වැඩ. මට හොඳට මතකයි මේ නීලබ භාවනා කරන කාලේ කිසි දවසක මේ කානාපාන සති කියලාවත් දන්නේ නැහැ. කී උපදේශයක් දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඔහේ ඉඳගෙන බලා ඉන්නකොට විනාඩි 10ක් 15කට මොනව වෙනවද දන්නේ හැමදාම නිින්දට වැටෙන එක වෙනවා. නැගිටින්නේ ලැජ්ජ වෙලා. පස්සේ එතන ඒ දවසේ පැවිදි වෙච්ච ජර්මන් ආමුතු කෙනෙක් හිටියා. එදාම පැවිදිලා එදාම නිල්ලමට ආව එකනේ. අනිත් ජර්මන් කට්ටියත් එක්ක භාවනා කරන ගමන් මම ළඟට ඇවිල්ලා වාඩි වෙලා ඉව මොකද්ද කරන භාවනාව කියලා මට ඇත්තටම ලැජ්ජයි කියන්න මම නම දන්නේ ඒකට කමක් නැහැ මොකද කරන්නේ මම හුස්ම දිහා බලයි. ආ බොහෝ වටනවා. ඒක තමයි ලෝකේ තියෙන හොඳ භාවනාව මට හරි ලැජ්ජයි කියනකොට ඒ වුණාට මම කිව්වා මේ මොකද්ද වෙන්නේ කියලා අහනකොට මම කිව්වා ඒක නම් අහන්න එපා මොනව වෙනවද දන්නේ ටික වෙලා ගියාට පස්සේ මට නිින්දක් යනවා කියලා. ඒ මාත් එක්ක හරි හරි වටිනවනේ අපිට තියෙන හිතවිලි පහළ වෙන්නේ. අපිට තියෙන වේදනයි. අපිට තියෙන සද්ද නේද? ඔබතුමාට මේක සංසිඳනවල බොහොම හොඳයි. මම හිතුවා මේ මාව ලැජ්ජ කරන්න කියන එකක් කියලා. මොකද මේ නිින්ද යන එක හොඳයි කියලා කියන්න පුළුවන් ද මේ? භාවනා කරනකොට හැබැයි මම ඒකවත් දැනගෙන හිටියේ. ඊට පස්සේ ගොක් වෙලා ගත්තා කියන්නේ මේ ආනාපාන භාවනා කරනකොට එහෙම නොදැනියාවක් නිද්දයාවක් වෙනවනම් ඒක පොත්වල ලියලා තියෙනවා කියලා බොහොම වටිනා භාවනාවක් කියනවා. මම බුද්ධුවන් තරම් ඉක්මනින් මනුස්සයෙක් බේරලා කාලයකට කමත කරලා දාලා හිටියා මේක වැරදිලක් මේ ඊයේ පරිදිච්ච මනුස්සයා. ඇවිල්ලා මට බණ කියන්නේ ජර්මන් කාර්යය මොනව උගන්නන්නද කියලා. ඊට උගා කාලයට පස්සේ තමයි අපේ ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ ඒකත් එච්චරම පිරිසිදුවට ලියලා නැහැ. නමුත් ආනාපාන දිගේ යනකොට මෙන්න මෙහෙම වෙනවා කියනකොට තමයි මට අර උගන්නපේ සුදු හාමුදුරුවන්ට මට හිතුනේ ඇවිල්ලා සත්‍ය මට ප්‍රකාශ කරත් මං හිතුවේ හාමුදුරුවෝ තැලු කරලා මගේ අත්දැකීමත් තැලු කරලා. ඒක නිසා භාවනා කරන ගමන් බණ කමඨාන් සුද්ධ කරන ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කෙරුවේ නැත්තම් හොඳ තීක්ෂණ බුද්ධිමත් තුනක් ඔක වැටෙනවා ඇති. අනික් ඇත්ත භාවනා කරාට ඒක ගුණයක් ඇති කරගන්න අමාරුයි. මේ රූපය කියන්නේ මේකයි රූප සමුදය කියන්නේ මේකයි රූප නිරෝධය කියන්නේ මේකයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේකයි කියලා කියන්නේ ආස්වාසේ එනකොට එන්නේ ගොරෝසු විචාස්වාසේ විතරයි අපට පේන්නේ. ඒකට අපි කියනවා රූප කියලා. මේකේ රූප සමුදය බලන්න කියලා කියන්නේ ඒක ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා කොහොමද තිබුණේ කියලා තමා වෙන්නේ නැතුව එන්නකොටම බලන එකට කියනවා රූප සමුදය දැකීම. ඒතොර ලැබෙන අතවාසිය තමයි එහෙමනම් ගෙවි යන හැටි දකින්න පුළුවන්. නම් ඒකට කියනවා මූලමඳාක බලනවා කියන්නේ. අපි ඉස්සරහට මේකම නිදර්ශනක් වශයෙන් ගන්නවා. අපිට කේන්තියක් ගියයි කියලා දැනගන්න කේන්තිය තෑහෙන්න මෝරවුවට පස්සේ. ඉතින් එතකොට කොරස් කටේවත් අතදා ගන්න බෑ තක්කු මුක්කු වෙනවා. ඒතොර බෙහෙත් නැහැ. බෙහෙත් කරන්න බෑ ඔද්දල් වෙලා. නමුත් අපිට නිතර නිතර කේන්ති එනවා නම් මේ රූපයගේ සමුදේ බැලුවා වගේ නාම ධර්මේ ගුණත් මේ කේන්ති කොහෙන්ද දාවේ කියලා බැලුවොත් ලාවට තිබුණු කේන්තියක් තමයි මේ තද වෙලා තියෙන්නේ. ඒක ඇති වෙන පැත්තටදී බැලුවා නම් ඒක නතර කරගන්න පුළුවන්. ගොරෝසු මට්ටමටදී මේ ලේෂෙන් නතර කරන්න පුළුවන්. ඒක තියා බලනකොට ඊටට සියුම මතුවෙලා හැටි පේනවා. මෙන්න මේ විදිහට කේන්තිය දිගේ මතුවේගෙන හැටි බලනකොට යනකොට පොරේ කපන්න ඉන්නේ නැතුව නීපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවෙ කීතිය දැක් ගන්නකොට අපි දිනුවා. ආසාවත් එච්චරයි. නිදිමතත් එච්චරයි. කොයි එකේ වුණත් ප්‍රමාව නිසා ඒව අපිව පාලනය කරන්නේ. අපි අප්‍රමාද වෙනවා නම් අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ රූපයගේ මේ රූප දැකලා මේ හුස්ම ගන්නකොට දැනෙන උණුසුම සිත කම්පන චංචල ගති කියන මේ ඉතර ගතිය දැකලා ඒකේ සමුදේ දැක ගන්න යන තැන තමයි භාවනා යෝගාවචරයේ මෙහෙයුම තියෙනවා. එතන මානසිකාරති. හොඳට මානසිකාරය යොදාන එක ඇති වෙන්නේ සියුම් තනක ඉඳලා ගොරෝසු වෙන තන දක්වා යන එකයි කියලා දැනගත්තොත් එහෙනම් ගොරෝසු වෙලා ගෙවි යන හැටි. හුස්මක් ඉවර වෙන හැටි දැක ගන්න පුළුවන් වෙන්න වෙන්න මේ මුල අග දෙක දකින්න දකින්න සතිය වැඩි. සමාධි වෙන යෝගාචර ඇලවිලා හිටනවා හුස්මට සත් වේදනා හිතිවලට අවධානය යන්නේත් නැහැ ගියාට ගණන් ගන්න. එතකොට උස්මේ මුලමදාග දැකීම තමයි ඔය සත්පට්ඨාන සූත්‍රයේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමිති සික්කති කියලා සඳහන් කරා. මෙන්න මේ තුන දැක්කා නම් පස්සම්බය කාය සංඛාර ආස්වාද ප්‍රසාද දෙකේ පස්සම්බනේ වැඩේට පටන් ගන්නවා සංසිඳීම වැඩේට පටන් ගන්නවා තුනී භාවය වැඩේට පටන් ගන්නවා මේ වෙලාවේදී සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ හුස්ම දෙකක් අතර වෙනස මේ හිස්තන වැටෙන්න පටන් ගන්නවා. ආශ්වාසය ඉවරලා ප්‍රශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා හිස්තනකට ගිහිල්ලායි ප්‍රශ්වාසය පටන් ගන්නවා. ප්‍රශ්වාසයට ගිහිල්ලා ඒක ගෙවිලා ගියාට පස්සේ ආශ්වාස පටන් ගන්න ඉස්සෙල්ලා හිස්තනක් තියෙනවා. ආන්නේ දෙක ගැටෙන අවස්ථාවසෙම සමාන තේරුණා. ඒකෙම අනික් වචන තමයි කියන්නේ ආශ්වාසයේ මුලැමැදාක දක්නවා. ප්‍රශ්වාසයේ මුලැමැදාක දක්නවා. මේ විදිහට දැක්කා නම් මෙන්න මේක දහස්වර දස දහස්වර ලක්ෂ කෝටි වාරයක් දැකීමට තමයි මධ්‍ය ප්‍රතිපදාව කියලා කියන්නේ. යෝගාවචර විශේෂකලිත ප්‍රතිපදාව ඒකයි. එම වෙනකොට වෙනකොට වෙනකොට ඇත්තටම කියනවා නම් ආනාපාන මේ මූණට මූණ දාලා තුනී වේගන යනකොටත් ඒක බලන එක මධ්‍ය ප්‍රතිපදා කියලා දන්නවනම් තුනී වෙනකොට සතුටක් එන්න පටන් ගන්නවා. අර ඉද්දෙන කුප්පණ ගති නැති වෙන්න පටන් ගන්නවා. ආබාධිත දෝමනස ගති නැති වෙලා ප්‍රීති සුඛ පහළ වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා රූපයගේ ආස්වාදී කියලා. රූප ධර්ම තමන්ට කී කරුණාට පස්සේ ඒකෙන් ප්‍රීතිය පහළ වෙනවා. සුඛය මේ ප්‍රමෝදය කියලා කියනවා. ධර්ම ප්‍රීති රස ප්‍රීතිය පහළ වෙනවා. ඒකට කියනවා රූපයගේ සුඛාස්වාදී කියලා. මෙහෙම තිබුණාට සමහර වෙලාවට ආයසර සද්දයක් ඇවිල්ලා වේදනාවක් කළා හිතවිල්ලක් කළා මේ කරනකොට පස්සේ අතෙට යන්න බැරි වෙනකොට ආය දෝමනස්සේ පහළ වෙනවා. දොම්නස් කති පහළ වෙනවා. මේ විදිහට ලක්ෂ කෝටි වාරයක් සැප සෝමනස්ස ප්‍රීති තව වාරයක් දුක්ඛ දෝමනස්ස පහළ වෙලා මේ දෙක විශේෂයෙන්ම පෙරලෙන සුළු භාවය විපරිණාම භාවය තියෙන නිසා මේ රූප කියලා තියෙන තාකල් తాවකාලිකව සපත් දුන්නට පොදුවේ පවතින දුකයි කියලා ඒ නිදහස් වෙලා ඒ වෙන්වීමට ඇති වෙන හිත තමයි නිසරණාධ්‍යාශය කියලා කියනවා. මේකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. රූප ධර්ම අතහැරලා ගෙවන් කරදෙන්නේ. අපි හිතන්නේ පොහොසත් කියලා ගොඩාක් රූප රාජ්‍යයක් පැනගත කරන්නේ. නමුත් ඒ සෑම රූපයක්ම අපි ඉදනවා, කුප්පනවා, රිද්දනවා, ගැටෙනවා ඒ නිසා අඩුම රූප ප්‍රමාණයක ගත කරන්න පුළුවන් නම් ඒක තමයි අන්තිම භ්‍රම සැපේ. ඒකට අපි කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. දැන් අපි මේ වෙලාවේ සිල් ගන්න නැතුව ගෙදරක හිටියා නම් අපි හොඳට කාලා රූප බලමින් ශාද්දාසමින් හොඳ සැප පහසු ආසනවල වාඩි වෙලා ගත කරනවා. ඇත්තටම අපේ පවුලේ සමාජිකයත් අපිට බැනිනවා මේ වෙලාවේ. මුන්න මෝඩකමන්ත කීල්ල වල මේ බිම් වාඩි වෙලා පය ගන්න එක තැන මේ පණුව මර මර මේ දුක් වලදනවා කිය. නමුත් අපිට තියෙනවා මොකද්ද ආධ්‍යාත්මික සුඛයක් අපි මේ කරන්නේ මෝඩකමකට ප්‍රශ්න පැනලා යන්න නෙවෙයි. මේකේ තියෙන මේ ධර්ම නැති වුණත් අපි වර්තමාන ජීවත් වෙනකොට හම්බෙන ආශ්‍රමේ ආධ්‍යාත්මික සුඛයක්. හරි අමාරුයි අර රූප සද්ද ගන්ධ රස වලටම කැටි වෙච්ච කෙනෙකුට කියලා දෙන්න. අඩුවන අපටත් කියා ගන්න අමාරු නිසා අපි ඒ රූප ධර්ම අයින් වෙන්න අයින් වෙන්න කවුරු හරි තම්බල දෙන බතක් කාලා ඉන්නකොට තියෙන සැපේ. හුවා දක්වන්නයි සරුවචනන්සේ සක්විති රජකම තියෙද්දී පාත්‍රය අතට යන බැස්සේ පාරට. ඉතිසලා ශ්‍රමණේ හිටියා ලෝකේ සරුවචනන්සේ ඒක තමයි ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් කියලා අන්තර පැවිද්දා පෙන්නපු ආදර්ශය අනුව තමයි ජීවිතය සකස් කරගත්තා. සකස් කළ උන්වහන්සේ මධ්‍ය ප්‍රතිපදාකාරය පෙන්ලා දීලා තියෙනවා. මේ රූප ධර්ම අපි පොහසත් කියලා, අපි රකි කියලා, අපිට ආරක්ෂාවක් සලසලා දෙයි කියලා, අපි වායසටලේ වෙනකොට අපිට පිටට තියෙන්නේ මේක තමයි කියලා හිතාන හිතිනවා ඉන්නවා. නමුත් මේ කිසිම රූපයක් නැහැ විපරිණාමයටපත් නොවේ. දුක්කටපත් නොවේ. එහෙව් මේ දිරච්ච රූපයක් අල්ලන තමයි අපි මේ වයසට ගියාම පිහිටක් පතන. ළඩ වුණාම පිහිටක් පතන්නේ. මරණදී පිහිටක් පතන්නේ. ඇත්තට මෙහෙම කාටවත් පිහිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රූප ධර්ම කියලා කියන්නේ ඒවට කියන්නේ මහා භූත හතර මහා භූතයන් ඒ වගේ උපාදා රූප අන්නේ රූප ධර්ම කිසිම කෙනෙකුට උදව් කරන්න පුළුවන් තත්ත්වයක් නැත්නම් අපිට අර තියෙන බංකොලොත් ගතියට අපි ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහෙත් හරි එල්ලෙන්නා වගේ මේ රූප ධර්ම රාශියක් ඇති කරගෙන තියෙනවා මේක පෙර සංසාරෙත් කරා මේ ආත්මෙත් අපි කරලා තියෙනවා ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මරණ චිත්තක්ෂණ හරිය කනගාටුවක් ඇති වෙනවා මේ සියල්ලම අතහැරලා යන්න වෙනවා අප්‍රිය දායයක් වශයෙන් නොමනා නන්නාඳුන කෙනෙකුට බාර ඒක අපිට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. සුනාමි ආව සුනාමි ආපෙලාදී 55000ක් ගියා. එකම කෙනෙක්වත් ලෑස්ති වෙලා හිටියේ නෑ මේ වගේ වෙලාවක යන්න වෙයි කියලා. යාවට පස්සේ දෙන්නෙත් නෑ ආය අවස්ථාව සලකා බලන්න ඒ නිසා හැම කෙනෙක්ම මරනකොට සුනාමියක් තමයි. විශාල රැල්ලකට අහු වෙනවා එච්චර තමයි අබබ්බබක් කාලේ වතුර හීබ්බකුලේ යයි. ආයෙ නෑ ඊට පස්සේ සලකා බලන්න කෙනෙක් මේක මේ අහවල් කෙනාට දීලාව නම් හොඳයි මේ ණය ගෙවලා නම් හොඳයි මේ ණය තුරු අරගෙන ආව නම් හොඳයි ඒ කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ. අන්නේමනේ රූපකන්දරාවක් මතයි අපි මේ විශ්වාසය තියන්නේ නමුත් රූපේ තියෙන රූපණ ගතිය, කුප්පණ ගතිය, විපරිණාම ස්වභාවය. එහෙම නැත්නම් ආබාධ කරන ස්වරූපේ දැක දැක දැන දැන රූප ධර්ම ගෙවම් කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා රූපයගේ නිස්සරණය කියලා. රූපයන්ගේ සරණ ගන්නේ නැහැ නිස්සරණය කරගන්න. ඒකට තමයි අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කරනවා කියලා කියන්නේ. ඉතින් අබිනිෂ්ක්‍මණය එක අවස්ථාවක් තමයි මේ තමන්ගේ වස්තු පරිවර්තයෙන් සහ ඥාති පරිවර්තයෙන් අයින් වෙන එක. తాවකාලිකව ඊට පස්සේ තමයි රූප ශබ්ද ගන්ධ රස වලින් අයින් වෙලා ස්පර්ශය පමණක් හිත තියාගෙන කය ගැන බලන එක ඊට පස්සේ කය යටි කය දීලා දාලා උඩු කයට පමණක් හිත ගන්න එක උඩුකයනොත් හැපෙන තැන පමණක් හිත ගන්න ගියාම ඒ රූප ධර්ම ගෙවන් කිරීමක් කරනවා. ඇත්තම විසා ගෙවන් කිරීමක් කරනවා ආනාපානට හිත දානවා කියන්නේම මුළු ලෝකෙම අමතක කරනවා. විශාල දානියක්. ඊට පස්සේ අල්ලගත්තයේ ඉද්දෙන රුප්පෙන කුප්පන ගතිය දිගේම සංසිඳුමින් යනවායි කියලා කියන්නේ මුළු ලෝකෙම රූප ධර්ම සත්අට්ඨාන ක්‍රමයට අල්ලගෙන ගෙවන් කරලා දැමීම. ඒක නිසා ਸਰවචනසේ සඳහන් කරනවා ਸਰවචනසේ සාසනි සඳහන් කරනවා ධනං චජේ ජීවිතාංගමාහු අංගං චජේ ජීවිතං රක්කමාහු අංගං ධනං ජීවිතං චාපි සබ්බං නරෝ චජේ ධම්ම මනුසරන්තු ඒකදී කියනවා මිනිස්සුෙකුට කිව්වොත් එහෙම දැන් මේ ඔබ අත ඔඩු දුවලා තියෙන්නේ මේ දැන් මුල් දුවන ලෙඩක් මේක අත දිගේ යනවා උරහිසෙන් ඇඟට. ඒ නිසා අත කැපුවේ නැත්තම් අත කපන්න වෙනවා. කපන්න නැති වෙන්න මෙච්චර ගානක බෙහෙතක් තියෙනවා මේ බෙහෙත ගන්න වෙනවා නැත්තම් අත කපන්න වෙනවයි කියලා. ඒ මිනිස්සයා වස්තු භූතල් නෙවෙයි. ඉදම් උකස්තිලා හරි කවන්න මේ අත බේරා ගන්න සල්ලි වේදම් කරනවා කියන එක දානයක් නෙවෙයි ලෝක ස්වභාවය. ඊට පස්සේ අපිට මෙච්චර ගානක් කියලා හරි අත කොට ගත්තට පස්සේ ඒ දොස්තරම කියනවා ඒ වේදාම කියනවා දැන් නම් මුල් දුවන කොහොම කරවකත් අත කපන්න නැතුනම් බේරන්න බෑ නැත්තම් මැරෙන්න වෙනවයි කියලා මේ ජීවිතාංග ශරීරාංගයක් රකින්න අපි අනන්තවත් දනිවිලම් කරනවා අන්තිමට එහෙම රැකගත්ත ජීවිතාංගයක් පවා වියදම් කරනවා කපලා දානවා පණ රැකගන්නේ කියලා කියනවා අංගම් චජේ ජීවිත රක්කමාව නමුත් පුත්‍රජානවාසේ සඳහන් කරනවා නරෝ යම් කිසි මිනිස්සේ ධර්මයේ අනුසරණය කරන වෙලාවේදී ධනයත් කැප කරනවා අංගත් කැප කරනවා ජීවිතෙත් කැප කරනවා ගදාන ලොකම දාන අපි මුළු එකම රූප ධර්ම සියල්ලම එක හුස්මකට කොටු කරලා ආස්වාසයකට කොටු කරලා මේ ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය කියලා දැනගෙන ඒක සම්පූර්ණයෙන් ගෙවෙනකන් බලන්න ප්‍රස්වාසයට කොටු කරලා ප්‍රස්වාසය ගෙවෙන කම්ම බලائیں. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි මේ ගෙවෙනකොට මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා දන්නේ නැතිකම. දන්නේ නැති නිසා ආයෙත් හයියෙන් හුස්ම ගන්න. එක්ක අරමුණ මාරු කරන. එක්ක හිත කම්මැලි වෙලා නින්දට වැටෙන. ඒ නැත්තම් ඇත්තේ කරලා බලන්න. මේකෙන් අපිට තේරෙනවා භාවනාව නම් අනිවාර්යයෙන්ම ඒ නිරෝධයට සහ නිරෝධගාමිනී ප්‍රතිපදාට යොමු වෙලා තියෙන්නේ. අපේ පඬිතුකම් තියෙන තාක්කල් අපිට යමක් කරන්න පුළුවන් තාක්කල් අපි කරන්නේ අර ඉබේ සිදුවෙගෙන යන පාරට අකුල් හෙලන එක තමයි. ඒසා යෝගාවචරයට ලොකු සද්ධාාවක් අවශ්‍ය කරනවා. ලොකු ඇදහිල්ලක් අවශ්‍ය කරලා තියෙනවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා දේශනා කරන්නේ කවුරුත් අමාරුවේ දාන්නවක්වත් গুপ্ত ධර්මයක් අපෙන්නට නෙවෙයි මේ රූපේ චතුරාර්ය සත්‍ය වාසයේ මුලින් පේන්නේ රූපය වශයෙන් ගොරෝසු වෙච්ච මෝරච්ච පමා වෙච්ච රූපයක් රූපය තාත්තේ බලන්න මේක ඇති වෙන හැටි දකින්න ඕන එකට කියනවා රූප සමුදේ. එනිසා රූපයක හටගන්ම දැක්කා නම් ඒ පුදුලා අනිවාර්යම රූපේ කිවියන හැටි දකින්නවා කියන එක එතුමට හෝ එතුමීට ලැබෙන ලාභයක්. අනේ ලාභේ ලැබෙන වෙලාවදී මේක නියම මාර්ගය කියලා දැනගන්න. මේ මාර්ගේ වඩනොයි කියලා කියන්නේ තුනී වෙන්ට වෙන්ට සමහන් වෙන්ට වෙන්ට පස්සම්බනේ වෙන්ට වෙන්ට සංසිද්ධෙන්ට සංසිද්ධෙන්ට ධෛර්යවන්ත වෙලා දිගට කරගෙන ගියොත් සුඛය හරහායයි ටික වෙලාවකින් ඊට පස්සේ දුක්ඛය හරහායයි ඊට පස්සේ රූපයන්ගෙන් වෙන් වෙච්ච අනිත්‍ය ප්‍රතිපද වෙච්ච විඥානයක සේයාව දැක ගන්න පුළුවන් වෙන එක කියන්න බැරි කම තමයි ඒකේ තියෙන ලකුණු ඒක විඳින්නේ ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි මුළු ශරීරයෙන්ම විඳිනවා. ඉන්න බව දන්නවා. මොකක් ඇසුරු කරනද කියලා හිතා ගන්න බැරි තරමට රූප ගෙවෙනවා. අන්න එතන සමබර භාවය ගන්නවා කියන එක මේ මහා පොළොවේ ගුරුත්වාකර්ෂණය අර්ථදී සම්බර භාවයේ පුරුදු කරපු කෙනෙක් අජිතාවකාශයට කියලා ගුරුත්වාකර්ෂණ නැති තැනක ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා වගේ. මෙන්න මේ විදිහට රූපයාගේ ඒ සත්තඨාන රූපේ මේකයි හටගන්න මේමයි කිවිදව මේමයි ප්‍රතිපදා මේමයි ආස්වාදේ මේමයි ආධිනවේ මේමයි නිසරණේ මේමයි කියලා දැනගන්නා සුළු භාවනා කරනවා නම් ඒ පුද්ගලයා කෙලවර වෙන්නේ අරයත් මාර්ගයෙන් බවත් මේ භාවනා ජීවිතේ ඉන්න කට්ටිය අඩු ගානේ මේකෙන් එක පැත්තක් දෙකක් බලලා තියෙන බවත් පෙන්නකොට අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරන බුදුහාමතුම මෙහෙම කියන්නේ මොකද? එහෙම හත් පැත්තම බලපු කෙනාට නම්බු කරන්නත් එකක් දෙකක් බලපු කෙනාට ඉතිරි ටික සම්පූර්ණ කරන්න ආසාවක් ඇති කරන අදහසින් තමයි මේ දේශනා කරන්නේ. වෙන විදිහට කියනවා නම් හරි පාර යනකොට මේක හරි පාර කියලා විශ්වාසයක් ඇති කරන අදහසයි මේකේ තියෙන්නේ. ඒ විශ්වාසය නැතුව භාවනා කරලා කවදාකවත් යාදෙන ගතියක් නැහැ. ඒකට ලාහට ගෙම්බ එකතු කරනවා වගේ අල්ලන අල්ලන ගෙම්බ පයි. මල් මාලයකට මල් ලැබුණා වගේ එක එක එකට එකට යන්න නම් Tamanට තේරෙන්න ඊයේ කර බහන අද අද කරන එක හෙටට පරියන්කේ සක්මට සක්මන පරියන්කේට සතිය වර්ධනය සමාධිය වර්ධනය මේ එකම අරමුණක් කරා කරගෙන යන්න පුළුවන් වෙනකොට තේරෙනවා බොහෝ දේවල් අල්ලන්න ගියොත් දොඩංගොඩ බදාගත්තා වගේ එකක්වත් අහුවෙන්නේ ඒ වෙලාවට එකක් අල්ලගත්තොත් ඒක අපිට වේ විඳින්න පුළුවන්. ඉසා භාවනා ක්‍රමකේ තාම සරල ගතියක්, ඍජු ගතියක්, අනිකට සරල ඍජු හිතක් හදාගෙන යන්න පටන් ගත්තොත් අර මම කලින් කිව්වා වගේ අවුරුදු 7කින් නැත්නම් ඒ සුළු කාලෙකින් කරන ලද භාවනාවට සාපේක්ෂව මේ සත්තඨාණී හත්තන දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හෙටත් උත්සාහ බලමු උත්සාහ කළ බලමු මේ බණත් ධර්ම සාකච්ඡාත් තම තමන්ගේ සතිපඩ මේ පරියංක සක්මන් භාවනාත් එකතු කරලා අපි කොච්චරක් දුරට මේ අපිට ලැබෙන අත්දැකීම් ගොනු කරගන්නවද අපගේම අත්දැකීම අත්තරදි මත විශ්වාසය තබාගෙන ඉඳලා යනවද කියලා ඉතින් ඒක තමයි බුද්ධ ක්‍රමයකට හරියන වර්ධින ක්‍රමයක් මේකේ තියෙන්නේ තමන්ගේම අත්තරදි ටිකමයි තමන්ගේ ගුරුවරෙක් වෙන්නේ ඒක නිසා එවැනි අත්දැකීමක් ලබන්න අත්තරදි ටිකක් වුණත් ලබන්න කොච්චර කැප කරලා තියෙනවද කියලා බැලුවොත් ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒ නිසා ප්‍රධාන කැපකිරීම ප්‍රධාන මූලික අත්දැකීම් සියලු දෙනා ගාම තියෙනවා කියන අදහසෙන් මම මේ කතා කරන්නේ. ඒ ටික ගොනු කරගත්ත වෙලාවේදී අනිවාර්යයෙන්ම තමන්ට අදිෂ්ඨාන ශක්තියක් සහ චිත්ත ශක්තියක් වැඩෙනවා. එතකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ රූප ධර්මයන්ගේ නොදැක්ක පැතිකඩ දක්ක ගනිමින් ඉදිරියට යනකොට ඒ වාගේ ලාභයක් සඳහාවත් සත්කාරයක් සඳහාවත් විකුණන්න පුළුවන් දෙයක් අත්‍යකේ නෑ. නමුත් මේ සත්‍යයට ළඟා වීමක් සහ ඇති ඇටි දැක ගැනීමට ළඟා වීමක් වෙනවා. ඉතින් ඒ සඳහාම මේ ධර්ම කොටාසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයකට රුපයකට වැඩි කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ සාචාරිත්‍යක් විදිහට මම හැමදාම මතක් කරන දෙයක් තමයි ඒකට අදාළ කිව යුතු කලියක් තියෙනවා නම් වැටහිච්ච නැතියක් තියෙනවා අපි සුළු වේලාවක් එකට අරගෙන එහෙම සමාප්තිය හෝ එහෙම දේවල් නැත්නම් අපි දවසේ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැම අතිම බෙනී උපනේ නොපෙනී උදව් කරපු සියලු දෙනාට පින් පැමිණීමේ ඥාතියින්ට පැවණීමේ ඡාපකපගේ ප්‍රාර්ථනා ජීපත් කර ගැනීමේ දවසේ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ විදියට කුස්මේ මුල මද අග දැනි දැන දැනිලා මට හිතන ඒ සුන දෙකරන්න පුළුවන් නම් කියලා මේ කාර්යයක් යන්න පුළුවන් කියලා මට තේරුණා එහෙම හරිය ගන්න හිතෙනවා විශ්වාසයක් තියෙනවා. එහෙම ඊට පස්සේ අර හුස්ම දෙක අතර පරිතරයක් දැනුණා නම් ඒකට එතෙන්දී සංවාස මට හිතුණා ඒ පරිතරය දැනුවත් එක්කම හුස්ම අගට ගිහින් අර හුස්ම පටන් ගන්න ඉස්සර පරිතරේ පරිතරේ ටිකක් දිග් ගහලා ඊට පස්සේ ඒකත් එක්කම හුස්ම නොදැනීම ගතියක් තියෙනවා. ඒකට අනිත් සැරේ ලක්ෂසරක් කරන්න ගියොත් දැන් හුස්මක් නැහැ නෑ ගන්න. පරතරේ බලන්න. ওই පරතරේ බලන්න හුස්ම නැති වුණාට පැහැදිලිවම Taman ඉන්නේ සතිය බවත්, ඉන්නේ සමාධිය බවත් තේරෙනවා නම් ඒ හුස්ම දිහා බලන එක නෙවෙයි කරන්න තියෙන මේ වැඩේම හෙටත් කරන්න, අනිතත් කරන්න, ඉංග්‍රීසිත් කරන්න, ඊකට ටිකට ටිකට කරන්න. දැන් අපි දූපත් තියෙන ප්‍රදේශයක් බලුවොත් එම විදූපතක් කියලා කියන්නේ පොළොවෙන් වතුරෙන් ඉස්සිච්ච කොටස්නේ. ඒ ඉස්සිච්ච කොටස් වල අපි මුදුනේ දූපත කියනවා. මුහුද ගොඩ වෙවි මුහුද වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි આવොත් මොකද වෙන්නේ? දූපත් වල මුදුන් කොට විතක් ඇතුළට අනිකට සම්පූර්ණයෙන් ජලයෙන් වැහිලා යනවා. අන්තිමට ගිහිල්ලා එකක් වුණාට පස්සේ දැන් අපිට ඒ දූපතක් පේන්නේ සම්පූර්ණ මුහුදක් පේන්නේ. ඒ වගේ අන්තිමට තනි රැල්ලට යනවා. එතකොට හැප්පෙන්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. රැලි මාලා නම් ගන්න දෙයක් නැහැ. ඉද්දෙන ගතියක් නැහැ. වතුර කඩක් විතරයි තියෙන්නේ. ඒ වගේ හොඳ ඉස්සලා ඉස්සලා පේන දූපත් පේන්නේ. ඒක මෙතෙන් පටන්ගෙන මෙහෙම උඩට ගිහලා මෙන් පල්ලෙහාට යනවා පේන්නේ. වතුර ඉසීගෙන ඉසීගෙන එනවයි කියලා කියන හොඳට සතිය වැඩි කරගෙන යනකොට සියල්ලම යටපත් කරමින් හුදු වතුර වැලක් විතරයි. ඒකට අර මොහොතමැද දූපත් තියෙනවනම් වතුර වදිනකොට ගැටෙන ගතියක් තියෙනවා. ඉද්දෙන ගතියක් තියෙනවා. රුප්පණ ගතියක් තියෙනවා. වතුර ඉස්සලා මැතුණාට පස්සේ මොනවත් නැහැ වතුර සාන්ත වෙනවා. මේක දහස්වර කරන්න කියන්නේ හුස්ම දහසක් නෙවෙයි. මේ අත්දැකීම අපිට හුරු නැති අත්දැකීමක්. මේක නිකන් අමෝර අත්දැකීමක්. ගඟදි ඉහළට යන අත්දැකීමක්. මේක බහුලීගත කරන්න. ඉස්ලාම ඔය ආශව කරන ආස් ආශේවති කියන එකයි කතා කරන්නේ. ඒක ආශ්‍රය කරලා ඉස්ලාම දැනගන්න. ඊට පස්සේ මේක හරි මාර්ගය කියලා දැනගෙන අනිත් දවසේ ඒක වෙනකොට හිතන්න ඕනේ බඩ මේකේ බොහෝ වෙලා ඉඳ ලැබේවා කියලා. බාහ වේටි කියනවා. ඒ බහුලීගත කරනවා කියලා කියන්නේ මේක උදේටත් කනවා දවල්ට කනවා රැටත් කනවා වගේ තුන්කත්ත කපනවා කියන එක හරියට නේද මල් කපනකොට හරිද මොකක් තුන්කත්ත කපන්නේ ඈ පැහැදිලි කියන මලක් කපනවා කියන එකවත් දන්නේ නැහැ දන්නේ නැහැ තෙලිච්ච මල් කපනකොට ඔය කිසිම ගස් වලට නැගලා දවසට හැරේ කපනවා හොඳට වැඩනකොට දෙකත් කපනවා හුත්තටම වැටෙන මලේ ඕදාව එන්න පටන් ගන්න තුන්කත්ත කපනවා කියනවා මැදකත්තකුත් කපන. තුන් සැරේට මුට්ටි තුනක් බාන. එතකොට වැක්කිරනවා ඒක. ඒ වගේ තුන්කත්ත කපනවා කියලා කියන හුත්තට තෙලිච්ච වෙන වෙලාව. ඒක සාමාන්‍ය රාවට ගන්න කියම තමයි ඔය සෙල්ලම කරන්නේ. මලේ පුරුක් තුනක් තියෙනවා ගල් පුරුක, දිය පුරුක, පැණි පුරුක කියලා. දිය පුරුකට බෙහෙත් කියන්නේ රාව රාහදන මිනිහා. පැණි පුරුකට බෙහෙත් කියන්නේ මේ පැණි හදන මිනිහා. ගල් පුරුකට කියන්නේ නැහැ. ගල්පු පැණිපුරුකේ සාමාන්‍ය තුන් කැත්ත කවන්න කවදාකවත් වෙන්නේ ඕජාව ගලන්නේ දියපුරුකට තිබ්බට පස්සේ. ඉතින් බලන හෝ ගන්න. රහතන වංශයට ගොඩක් ත්‍රිජෝ නැහැ. පැණියද වංශයට වතුර වැටුණොත් උණු කරන්න කරදරයි. එයා පැණිපුරුකට තියන්නේ. තුන් කැත්ත කපනවා වගේ උදෙත් භාවනා කරනොත් එන්න යනවා. දවල්ලත් යනවා. රැටත් යනවා. ආයෙත් කොහොම යනකොට යනකොට මේක තමයි හැබෑ නිවහන වෙනවා. මේ ඉන්නේ පැටලිලා බව තේරෙනවා. මේ රූප සද්ද ගන්ධ රස විශ්ේ ඉන්නේ පැටලිලා. මේක තමයි අපේ හැබෑ නිවහන කියන කම්ම බහනවා යන්නේ. සංවාසයෙන් පටන් ගන්න ගොරෝසු කායට සීමා කරලා පටන් ගන්න කිව්වා ඊපස්සේ තව පණින්න බැරි. කායකට පණින්න පුළුවන්. රස දහරි සබ්දේ දහරි. පණින්න පුළුවන් තල්ල කඩා ගන්න ඕන. ඒක තමයි අපේ තියෙන ස්මාර්ට් වෙන්න හදනවා කියලා. අපි මේ පැහෙන්න හදනවා කියලා කියන්නේ. අපේ මේක ඇක්සලරේට් කරන්න හදනවා තාරාවගේ විතර විතර දාලා ගියාම ඒක මදි එකතර විතර ගන්නවා බඩවල. ගපුවට පස්සේ ඔක්කොම ඉවරයි. හැමදාම තාරාව හිටියනම් ওই තට්ටකුයි විතරකුයි දාලා යනවා. මේ මාමිණිය ඇයිචවල පවුලේ නඩත්තු තමයි බඩ ඇතුලේ විතර ගොඩාක් ඇති. ඉතින් බඩ කපනවා. බඩ කපුවට පස්සේ අර තිබුණ තාරා තාරාවත් කල්පනා කරා මේ ඕමෝල් වහන්සේ මෙච්චර මේ උදව් කරන මගේ බඩ කපලා මාව මරලා දැම්මට පස්සේ මොනව ගන්නද? නිසා වැටෙන පිටරේ බලහන් ඉන්න එකයි තියෙන්නේ. ඒ කාටත් හිතන භාවනා හරියාගෙන යනකොට ඉතින් මේක ඇත්තටම ඇක්සලරේට් කරන්න පුළුවන් කියලා. ප්‍රවර්ධනයක් ඇති කරන්න පුළුවන්. ඒ එන්නෙම තණ්හාවයි. ඒ එන්නෙම මාන්නේ. හරි ඒක තමයි ඉක්මනට යන්න හදන එකයි අප්සෙට් එක. ඒ ඇක්සිඩන්ට් වෙන හරියක් වෙන්නේ ඉක්මන් යන්නේ. මාර්ග නීති යටතේ යනකොට වෙලාවක් එනවා ඉක්මනට යන්න පුළුවන් නැති වෙනකොට නතර වෙනවා. හැම වෙලාවෙදිම ඉක්මන් කරන්න ගියාම ජී <clears throat> මාර්ග අතුරු වෙයි. නිසයි අවශ්‍ය අපිට කරන්න තියෙන්නේ හේතු සම්පාදනය විතරයි ඵල අපේක්ෂාවක් නැහැ. ඵල අපේක්ෂාවට ගිය ගමන් තණ්හාමාන දිටිය. හෙටත් ඒ ටික කරන්න අනිද්දත් ඒ ටික කරන්න. ඇයි මේ යකා භාවනා කරන්න කියන එක දන්නේ නැත්තරමට ගිය දවස් තමයි ඔන්න මහා පුරුෂයා බාටපත් වෙන්නේ. නේම රූප දැක්ක දැන් ශබ්ද බලන්න ඕන, ගඳ බලන්න ඕන, රස බලන්න ඕන කියලා කියන්නේම අන්ගෙනවා කියන එක තමයි. දයෙම වෙන ප්‍රශ්න මොනවාක්ද නැත්නම් අපි කුරුස්පත්චේත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා දවසේ වැඩ කටයුතු නිමව සටහන් කරනවා